කියන්නේ වෙන වෙන දේවල් ගොඩක් අහහා ඉන්න අතරේ නිකම්ම මේක මේ YouTube එකේ ආවා නිකන් ඔටෝමැටිකලි වගේ නිකන් ඇවිල්ලා අහලා තමයි විකටම මේක දැන් අහන්න ගත්තේ. එතනදී මේ දැන් මට පොඩි අවබෝධයක් ඇවිල්ලා තියෙනවා දැන් මහන්ස මම ඒක මට තේරෙන්න තේක මම දැනුම විතරද එහෙම නැත්නම් ඒක මගේ ප්‍රත්‍යක්ෂව නිකන් දැනෙන අවබෝධයක්ද කියන එක පොඩ්ඩක් ගැටලු සහගතයි ආරයන් වහන්සේ. ඒක ඔව්. දැන් ආරයන් වහන්සේ හිතන්න මේ දැන් හයිවේ එකේ යනකොට මට හම්බ වෙනෝනේ ආරයන් වහන්සේට දෙපැත්ත වෙන්ගෙන යකඩ මොකක්ද ඒකට කියන්නේ සෙපරේට් වෙන ඔව් ඒක වැට ඒකේ තියෙනවා දැන් කණු කණු කණු තියෙනවනේ පොඩ පොඩ ගැප් එක තීතිය ඇති. එතකොට මට හිතෙනවා දැන් මගේ සිතත් අන්න මේ පොඩි කණුවක් වගේ ඉපදෙනවා නැති වෙනවා කියන එක. ඔව් එතකොට එතන ලියන පොඩි ස්ථානක්. ඒ කියන්නේ ඈතට බැලුවොත් තනි වැටක් සොලිඩ් එතකොට ඒක තමයි ආත්මය කියලා මට දැනෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ සිත්තික පරම්පරාවම එකතු වෙලා අර ආත්මීය හැඟීම කියන එක දැනෙන්නේ අර කෙලින් බැලුවහම පේන වැට වැට ඒක නිකන් සොලිඩ් වගේ පේනවා එතකොට මේ එතකොට දැන් මගේ සිත ඉපදලා විරුද්ධ වෙන හිස්තන වගේ තැන ශුන්‍යයි කියන තැන අපි දකින්නේ කවදාවත් ඒ කියන්නේ අපිට එතනට එන්න බෑ කියන්නේ ඒ හිස්තනක් වගේ තියෙන තැන අපිට තේරෙන්නේ නැහැ කියන්නේ ඒක අර සිත දැක්කහම මට තේරෙන්නේ අර සොලිඩ් කණුව මේ දැක්කොත් හරියට මේක බොරුවක් කියලා දැක්කොත් අර සොලිඩ් ගතිය දිය වෙලා අර ශුන්‍ය මේ ස්තන බවට පත්වීමක් වගේ දෙයක්ද මම දැනුනේ නිකන් පවත්තගෙන ඉන්නකොට එහෙම දෙයක්ද ස්වාමී හොඳයි හොඳයි එතකොට මේ ඔබතුමිය සාමාන්‍ය වෘත්තියෙන් මොනවද කරන්නේ මොනවද කරන්නේ මම සාමනහස ගෙදර ඉන්නේ බබාලා තුන් දෙනෙක් ඉන්නවා නුගේ ගොඩ කියලා තියන්නේ මොන වුණත් ඔබතුමියට සාමාන්‍යයෙන් ප්‍රඥා ගෝචර මනසක් තියෙනවා ඒ උපමාව බොහොම හොඳයි උපමාවක් විදිහට ගත්තොත් එක්තරා දොරකට ඒක හොඳ හොඳ ඉදිරිපත් කිරීමක් මොකද අර අපිට පේන්නේ කොහොමත් අර දෙයක් වගේ තමයි අපිට ළඟට ගියාම තමයි පේන්නේ ඇති වෙන නැති වෙන කියන එක. ඒකම තමයි මුළු මේ විශ්ව ධර්මතාවයේම තියෙන ඒවන ස්වභාවයක්. ඒ කියන්නේ අපි වැස්ස කියන්නේ බිඳු බිඳු වැටෙනාට වැස්ස කියන්නේ වේගයකට තමයි ඒක අපිට දෙයක් බවට අර වේගය වැඩි නිසා දෙයක් වගේ තමයි පේන්නේ. අපි දෙයක් කියලා තමයි අපි අපි වැස්ස කියන්නේ දෙයක්. නමුත් වැස්ස කියන්නේ බිඳු වැටෙනාට වේගයකට. වේගයකට දෙයක් කියන එක තමයි මෙතනදී උපමාව. ඒ කියන්නේ ගඟ කියන්නේ ගලනවට. නමුත් ගඟ කියන්නේ අපි දෙයක් කියලා තමයි අර්ථ ගන්නෙන්නේ. ගඟ ගඟ කියන්නේ දෙයක් තියෙනවා. නමුත් ගඟ කියලා දෙයක් නෑ. ඇත්තටම ගලනවටයි ගඟ කියන්නේ. අපි දැන් ගඟෙන් වතුර ටිකක් ගත්තොත් ආයිමත් ගියෙන් ඒ ගඟෙන් වතුර ටිකක් ගේන කිව්වොත් ගන්න බෑ. ඒකට හේතුව ඒක ගලලා ඉවරයි. දා ගන්න වෙන්නේ වෙනින් තැනකින්. ඒතකොට ඒ ආයි ඒ වතුර ටික ගන්න බෑ. ඒ වතුරයි ඊගාවට ගන්න වතුරයි සමානට බොර වෙලා තියෙන පොල්. අන්න ඒවා. එතකොට මේ හුලඟ කියන්නේ හමනවට. වේගයක් තුල තමයි අපි අපි වේගයකට බල ගැන්වීමක් තියෙනවා. ඒතර සිත කියන්නේ දෙන්න තියෙනවා. වැස්ස වහිනවා, ගඟ ගලනවා, හුළඟ හමනවා. ඒ වගේ තමයි සිත කියන්නේ අර ඔබතුමිය දීප උපමා වගේ අර ඇති වෙන නැති වෙන ප්‍රවාහයකට තමයි අපි මේ අර ප්‍රසාදේ මත ස්පාක් වෙන වේගයකටයි අපි සිත කියන්නේ. ඒ වේදියානන්ද ස්වාමීන් වහන්සේ එහෙම අවසරයි. ඒ වේදියානන්ද ස්වාමීන් වහන්සේ අර මැද තියෙන තැන අපිට Nirodhaය දකින්න බැහැ නේද? කියන්නේ ඉච්චරට සිත වේගවත් අර බැක්තු අර ශුන්‍ය තැනට එනවා කියන එක අපි දන්නේ නැහැ. අපේ සිතුවිලි ඔය ඉන්ද්‍රියන් 6 5යි 6යි මනෝද්වාරිනුයි අර හිතලා ගන්න දේවල් නිසා අර ශුන්‍යතාවය වැහිලා කියන එකක් හොඳින් ධර්ම ශ්‍රවණය කරත් ওই ටික ඔක්කොම ලීලා යනවා. ඒ කියන්නේ දැන් ආයතන පහ කියන්නේ දැන් පුංචි දරුවා ඉපදෙනකොට අපි දන්නවා මේ දැන් මුකුත් දන්නේ නැහැ මේසෙ පුටුව නැන් ඉරහඳ ගෑනු දුක පිරිමිද මේක ලංකාවද මුකුත් දන්නේ නැහැ ඉපදෙනකොට. අපි වුණත් ඉපදෙන තැනට ගියාම එහෙම ඒතකොට සංකාර පරමන්න බෑනේ ඉරිචා වෛරේ ක්‍රෝධයක් අපිට කියන්න බෑනේ දෙයක් දෙයක් තිබ්බොත් නෑ ඇලෙන්න ගැටෙන්නේ රාගදේශම කතාවක් තියෙන්නේ. දෙයක් කියන හැඳුන තරනේ ඇසේ උපතයි මහණෙනි උපත කියේ ජාති ධර්ම සූත්‍රය තුළ ස්කන්ධානම් පාටිභව ආයතනම් පටිලාභ ආරම්භය ජාති කියලා පෙන්නුවේ ඇස දෙයක් කියලා ගත්තොත් ඇසෙන් බලලා මේ මේසයක් පුටුවක් කෝපයක් ඇඳක් එහෙම වුණොත් එතන තියෙනවා ඒ කෝපය නිසා හොඳ කෝපයක් නරක කෝපයක් හොඳයි නරකයි කියන අන්තවලට යනවා දෙයක් කියනවා දෙයක් කියලා ගත්තොත් තමයි අපි රාගදේශය ඇලෙන ගැටෙන ස්වභාවයක් තියෙන්නේ ඒ කියන්නේ සිතක් පණවන්න පුළුවන් අර සබ්බේ සංඛාරා කියන තැන රාගදේශ මොහ දෙයක් තිබුණොත් විතරයි. දෙයක් තිබ්බොත් තමයි කර්ම භූමියක් තියෙන්නේ, කර්මපතයක් තියෙන්නේ, දෘෂ්ටියක් තියෙන්නේ, තණ්හාව, ඉරිසියාව, වෛරය, ක්‍රෝධය මේ වගේ බලගැන්වීම් චිත්ත ශක්තියක් උපදින හේතුවයි. හැබැයි මේ දෙයක් කියන එක හැදිලා තියෙන්නේ අර ශබ්ද වර්ණ සේරම එකතු වෙලා. දැන් ගත්තොත් මේක කියන්නේ ශබ්දයක්. ඒකට වර්ණක් තියෙනවා. අන්න ඒ වගේ. අර මොන්ඩිසෝරි යනකොට yellow red අර අපි කියනවනේ yellow රතු පාට පුතේ මේ රතු පාට මේ කහ පාට කියලා මොන්ඩිසෝරියේදී පාට පෙන්වන ශබ්ද දානවනේ. yellow red blue කියලා. එතකොට ඒ තමයි අපිට මේ දැන් ආයන්න බෝඩ් එකේ ඇදලා ආයන්න කියලා කිව්වම අර શબ્ද වර්ණ එකතු වෙන එක. ඇමරිකාවේ හිටියොත් ඒ විදිහට ඉංග්‍රීසි શબ્දයක් විදිහට, චීනේ හිටියොත් ඒ විදිහට શબ્ද වෙනස් වෙනවා. શબ્දේ කියන්නේ ඇත්තක් නෙමෙයි. අපි මේ හිතන ඒ අපි චිත්තයක් කියන්නේ શબ્දයේ වර්ණය. ආත්ම කතාවක් නෙමෙයි. શબ્ද වර්ණ එකතු වෙලා හැදෙන එකක් ආත්ම කතාවක් නෑ. දැන් මෙතනදී අර ඔබතුමිය අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ මේ සිත හටගෙන නිරුද්ධ වෙලා පොත දකින හිතන්නේ මේ බිත්තිය දකින්නේ බිත්තිය දකින හිතන මේ මල දකින්නේ මල දකින හිතන මේ පුටුව දකින්නේ පුටුව දකින හිතන මේ පොළව දකින්නේ මේ විදිහට ඔළුව වටයක් කරකවනකොට අපිට මේ සිත් පරම්පරාව ගලන හැටි අර සිතුවිලි සංසාරේ තමයි මේ සිතුවිලි සංසාරේ සිතක් හටගෙන නිරුද්ධ වෙනවා තව සිතක් හටගෙන නිරුද්ධ මේක අපිට ප්‍රායෝගිකව කොහොමද අපි අපිට මේක දැනෙන්නේ ප්‍රායෝගිකව මේක දකින විදිය සිත් දෙකක් අතර පරතරයක් කවදාවත් අපිට ප්‍රායෝගිකව දකින්න බෑ න්‍යායාත්මක පොතක ලියන්නේ එහෙම වුණාට ප්‍රායෝගිකව මේක අත්දැකීමක් වෙන්නේ මෙන්න මේ. කරන්න බෑ. මේක ප්‍රායෝගිකව මෙන්න මෙහෙමයි අපිට ප්‍රත්‍යක්ෂතාවයට එන්නේ. ඒ කියන්නේ මේ සිතක් අපි දැන් අපි තාම හිතුවා බිත්තිය දකිනවා කියලා. අපිට මේ බිත්තිය දකිනකොට බිත්තිය දැකව බවට සිහියකුත් තියෙනවා. එහෙමයි. එතකොට බිත්තිය දකිනවා බිත්තිය කියන්නේ නාම රූප බිත්තිය කියන්නේ ශබ්දයක්. එතකොට ඒ ශබ්දෙට රූපෙකුත් තියෙනවා. මේස කියන්නේ ශබ්දයක්. ඒ මේස කියන හැඩතලයට ඒ රූපයටයි නාමය නාමය එකතු වෙච්ච එක තමයි විඥානේ. එතකොට සිත කියන්නේ. එතකොට පොත කියන්නේ මේස කියන්නේ එතකොට බිත්තිය කියන්නේ මේ ඔක්කොම බලකොට ශබ්දයක් ඒ ශබ්දෙට රූපයක් තියෙනවා. ඒකට චිත්තයක් කියනවා. ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම මේ පංචද්වාරයෙන් එන වේගයට මේ වේගෙන් මේ මොහොතේම අපිට දැනෙන්නේ මේ ඔක්කොම මේ මොහොතේම එකට එනවා වගේ මේ ශබ්දයි වර්ණයි ඔක්කොම එකතු වෙන එක ඒක තමයි චිත්ත නියාමයේ තුල පෙන්වන්නේ මේ බිත්තිය දිහා බලාගෙන ඉන්න චිත්තක්ෂණ කොටි ගණක් පහල වෙනවා කියන්නේ ඒ නිසයි ඒ කියන්නේ මේක වේගේ වේගේ වැඩිකමට මේව එකට එනවා වගේ පේනවා අර එකක් ඇති වෙලා නැති වෙලා ඊගාවෙක ඇති වෙනවා කියන එක අර ශබ්දය ඇවිල්ලා ඊට පස්සේ වර්ණය එන එකක් එහෙම නෙමෙයි මෙතන શબ્දයක් එක්කම වර්ණයක් එකට එකතු වෙලා එන එකක් තමයි අපිට දැනෙන්නේ. ඒතකොට අපිට දැනෙන්නේ කෙලිම බිත්තියක්. දැන් අර අර දරුවට කියනවා පුතේ මේ කහ පාට, රතු පාට, නිල් පාට කියලා. එතකොට ඒ සිත එතන මේසේ, පුටුව ඇඳ කියනවානේ. එතකොට මේසයක් අපිට පේන්නේ. අපිට පේන්නේ පුටුවක්. හඳක්. හැබැයි එතන ඇටට ආපු වර්ණයට කනට ආපු ශබ්දේ එකතු වෙලායි තියෙන්නේ. කැලේ හිටියොත් තාත්තන් වගේ ඌ කියන ශබ්ද හරිය එකතු වෙනවා. නරි ඌ කියන වගේ සත්තුන්ගේ ශබ්ද හරිය එකතු වෙනවා. නේද? ඉන්දියාවේ හිටියොත් එතන භාෂා ශබ්ද වෙනස්, චීනයේ හිටියොත් වෙනස්. ඒ කිව්වේ ඒකයි. එතකොට මේ අපි කතා කරන වචන කියන්නේ ශබ්දයක්. ඒ ශබ්ද කියන්නේ පරම සත්‍යයක් නෙමෙයි. එහෙම දෙයක් අපි හිතන දැන් අපි කියන්නේ චිත්තයක්නේ. හිතන දෙයක්නේ මේ. දැන් අපි කියනවා මේ පැත්තෙන් අපි හිතමු අපි කියනවා කියලා මේ පැත්තෙන් අපි හිතමු අපි කියනවා කියලා මොන හරි නමක් අන්නාසි ගෙඩියක් කියලා. ওই පැත්තට අන්නාසි ගෙඩියක රූපයක් තියෙනවා. හැබැයි ඒ ඔබතුමිය ඔබතුමිය ගාව ඒ ශබ්දයට වර්ණ තිබ්බොත් විතරයි. දැන් අපි පිටරට ඉන්න විදේශිකයෙකුට සුදු ජාතිකයෙකුට කිව්වොත් අන්නාසි කියලා යාට රූප නැහැ. යාට පයිනැපල් කිව්වොත් රූපයක් තියෙනවා. හරිනේ? මෙන්න මේ වගේ. දැන් මේ පැත්තේ ෆෝන් එකේනේ දුරකථනේනේ කතා කරන්නේ මේ පැත්තෙන් එන්නේ ශබ්දයන්නේ. ওই පැත්තටම වෙන්නේ රූපයන්නේ. අන්න ශබ්ද වර්ණ එකට එකතු වෙච්ච එක තමයි චිත්තය කිව්වේ. හරිනේ? හැබැයි ශබ්ද වර්ණ විතරක් නෙමෙයි උණුසුම සීතල තද ගතියත් එකතු වෙනවා. ඒ අර ద్వාරේ අඩු නම් මේ ద్వාරේ බල ගැන්වෙනවා. තේරෙනවනේ? ditta sutta muta කියලා බුදුන් වහන්සේ ඒකයි තුනකට බෙදන්නේ. මුත කියන්නේ දැනීම් පෙරම එකතු කරනවා. ditta sutta. එතකොට ශබ්දයි වර්ණයි ප්‍රකට වෙනවා. මුත කියන්නේ ගහන ජීවවා කාය ප්‍රසාද ඔක්කොම එකට එකතු කරලා ඒක එකට ගන්නවා. එතකොට ditta sutta muta. ඒ කියන්නේ මේ දෙකෙන් ප්‍රකට වෙනවා වර්ණයයි ශබ්දයයි. වර්ණයේ શબ્දයයි තමයි අපිට හොඳටම තේරෙනවා ඒක. මෙහෙන් શબ્දයක් දානකොට ඔයෙන් වර්ණයක් කොහොමද එහෙනම් શબ્දෙට තියෙන්නේ. එතකොට අපි බාහිර දකින්නේ මහ භූත නෙමෙයි. අපි බාහිර දකින්නේ ජනේලයක්, මේසයක්, ඇඳක්. එහෙනම් අපි බාහිර දකිනවා නෙමෙයි හිතනවා. શબ્දයක්නේ. શબ્දයක් ඇහැට එන විදියක් නැහැනේ. එහෙනම් අපි ඒක චිත්තය ඇසුරු කරන්නේ. අර ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා හැදුණු චිත්ත තරංගේ. ඒක තමයි අපි ඇසුරු කරන්නේ. අපිට ඒතර මේ අපි අපි පේනවා කිව්වට අපි මේ සිතුවිල්ල අපි හිතනවා. පේනවා නෙමෙයි හිතනවා. අපි අසුරු කරන්නේ චිත්තයක්. එතකොට අපි සේරම විඥාන මායාවෙන් එළියට ගිහිලා නැහැ. අපි සිතින් එළියට ගිහිලා නැහැ. අපි සිත තුළ ලෝකය හදාගෙන ජීවත් ඒකයි අපි හීනෙනුත් ඒ විදිහටම අර ස්පාක් එක වෙනකන් ආස්වාස් ප්‍රාස්වාස් වෙනකම්ම අර ප්‍රසාද ස්පාක් වෙනවා. එතකම්ම සිතක් අටගෙන නිරුද්ධ දැන් මෙතන මේ වේගෙන් මේ දේ සිද්ධ වෙන. දැන් ඇත්ත දකින්නකොට සිද්ධ වෙන්නේ දැන් සත්‍ය දකින්නවානේ. මෙතන බාහිර එහෙම දෙයක් නැති බව. දැන් බාහිර අපි ඊතර දේවල් නැහැනේ. බාහිර නාගා නුගගා අඹගා කියන්නේ නැහැ අඹගා කිය නාගා කියන්නේ නැහැ අපිනේ කියන්නේ මේක. දැන් පිටරට කෙනෙක් આવද වෙනින් શબ્දයන්නේ දාන්නේ. ඒතර අපි හිතන දේවල් බාහිර නැහැනේ. අපි හිතන දේවල් නැහැනේ. අපි හිතන්නේ රත්තරන්, අපි හිතන්නේ පන්දාකොලයක්, අපි හිතන්නේ මැණික්, අපි හිතන්නේ මේ ඔක්කොම අපිනේ කියන්නේ. අපි හිතනවා ආයක රත්තරන් නෙමෙයි කියලා ඊට පස්සේ ගණන් ගන්න. අපි හිතනවා ආයක රත්තරන් කියලා ඒක අරන් තියෙනවා. මේ වගේ නේද? අපිනේ කියන්නේ මේ අපේ දරුවා. ඒ දරුවා අපේ නෙමෙයි. මේ මේ අපිනේ කියන්නේ. මේ රූපෙත් අපිනේ අපි දාගත්ත එකනේ කණ්ණාඩියෙන්ද අර දකින්න එක මේ මමයි කියලා අපි හිතාගන්න එකනේ. හිතනේ අපි අසුරු කරන්නේ දැන්. හිතට තිබහා වුණාට හිතට වතුර බොන්න බෑ. හිත බඩේ කිනික් වට හිත බත් කාලා නැහැ. අපි අර කියන්නේ. හිතට එළියට එන්න බෑනේ. කටට දානවා බඩට යනවා එළියට යනවා. හිතට වතුර බොන්න බෑනේ. හිතට බත් කන්න බෑනේ. කටට දානවා බඩට යනවා එළියට යනවා. ඒතර හිත බත් කාලා නැහැ නේද? අපි කියන්නේ හිතන කියන්නේ බඩ කිනි කියලා. හිතන කියන්නේ වතුර තිබායි කියලා. නේද? ඒතර හිතනේ කියන්නේ ඇවිදිනවා කියලා. හිතට කවදාවත් ඇවිදින්න බෑනේ. හිතට මේ ආයතන මට්ටමට එන්න බෑනේ. මනසන්ත පටිච්ච ධම්මේස උපජ්ජ මනෝවිඤ්ඤාණය කියේ මනසට බාහිරට එන්න බෑනේ. මනස ඇතුළු කරන්නේ ධම්ම. ධම්ම කියන්නේ සංඥා. ඒ කියන්නේ මනසට මේ මනසට මේ අපි කියන හිතට කවදාවත් එළිය තියෙන එකක් හම්බ වෙන්නේ නැහැ. හරිද? ඒක නිසායි අපි හිතන ඒවා බාහිර නෑ කියන්නේ. අපි ඉන්නේ හීනයක් ඇතුලේ. අපි සැබෑනොත් හීන දකිනවා. අපි අපි ටීවී එක දිහා බලාගෙනත් අපි ටීවී එකේ යන එකක් නෙමෙයි අපේ හිතේ තියෙන රාග දේශ අහුස්සගෙන ඉන්නේ. හරිනේ? එතකොට අපි එළියේ දැත්ත ලෝකයේ දකින්නේ හීනයක්මයි. ඒ කියන්නේ සිත ඇතුලේ තියෙන එකම අපි හිතේ හිතේ ඉන්නේ. අපි හිතනවා මිසක් අපිට කවදාවත් එළියට එන්න බෑ. මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් <laughs> කියනවා නම් ඒ කෝටි 800ම සිතෙන් එළියට ගිහිලා නැහැ. එළිය තියෙන දෙයක් අපි පෙන්නුවොත් අර තියෙන්නේ කියලා යහපැත් තියෙන කෙනත් කියයි ආව මටත් පේනවා කියලා. හැබැයි දෙන්නම තම තමන්ගේ හිතවල තියෙන දේ දකින්න. සිතුවිල්ලයි දකින්න. එතකොට දැන් මෙතනදී දැන් ඔය අපි කියන්නේ තාම ඉවර වුණේ නැහැ. කියන්න හදන්නේ දැන් මේ සත්‍ය දකින්නවනේ. බාහිර එහෙම දෙයක් නැති බව. එතකොට මේ හැම මොහොතෙම සිතට එන හැම අරමුණකම සත්‍යය දකින්නවනේ. අරමුණනේ සිත කියන්නේ. දැන් මේ කතා කරන්නේ අරමුණක් ගැනනේ. පොත කියන්නේ අරමුණක්. මේස කියන්නේ අරමුණක්. ඒ කියන්නේ මේ මොහොතේ සිතට එන අරමුණ තමයි සිත කියන්නේ. එතකොට මේ සිතේ සත්‍ය දකින්න එකයි යෝනිසෝ මනසිකාරය කියන්නේ සිත අඳුරන එක. සිහිය සිත හතර හටගත්ත බවට තියෙන සිහිය සිතට තියෙන සිහිය. හැබැයි යථාභූත ඥානය කියන්නේ ඒක සත්‍ය දකිනවා එහෙම දෙයක් නැති බව. මේ සිතුවිල්ලක් බව. බාහිර එහෙම දෙයක් නැති බව. අය සිතෙත් තියෙන පුළුවන් ද මේසයක්? නැහැනේ. බාහිර තියනවද මේසයක්? නැහැනේ. නේද? ඒතර අජ්ජත් බහිද්දා කියන අන්ත දෙකෙන්ම මිදෙනවනේ. එහෙම. ඒතර ශුන්‍යයිනේ. මේස කියන නිමිත්ත නැති වෙනවනේ අනිමිත්තයිනේ. එහෙමයි. අනිමිත්තයි ශුන්්‍යතයි. එතකොට ඒකේ වටිනාකමක් අපිට නැහැ නේද? අප්‍රණීතයි. ඒක අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චිත්ත විමුක්තිය. ඒ කියන්නේ සිතේ මිදීම එතන තියෙනවනේ. එතකොට අන්නේ ශුන්්‍යතාවයේ අපිට එක සිතක දකිනවන හැම සිතක්ම ওই විදිහට අපි දකින්න උත්සාහ කරොත් ඒ මේ හැම දෙයක්ම පේනකොටම ඒ පේන දෙයට එහා ගිය ශුන්‍ය ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඒ එක දෙයකටවත් අයිති නැති ස්වභාවයක් අවදි වෙනවා. අන්නේ ස්වභාවය තමයි අතර තියෙන වෙනස. ඒකට සම්මත ප්‍රායෝගිකව අත්දකින්න හැටි කිව්වේ. ඔව් ඒ හිත එහෙම දුවා ගන්න නැතුව අපි ඕක සිහියෙන් දකින්න සමතක් පොඩ්ඩක් පුරුදු කරන්න ඕනේද දැන් හැමතිස්සෙම දැන් සමහරලාට දැන් ගිහි ගෙයි වැඩ කරගෙන යනකොට පොඩ්ඩක් දකිනවා ආයි පොඩ්ඩක් ආයි අර රැල්ලට අහු වෙලා යනවා මේක ළමයිට උනත් කැවිලා ඔය දකින්න හදන සිතුවිල්ලෙන්මයි සිතුවිල්ලෙන් නිවන් දකින්න බෑ කවදාවත් ඕක හිතලා ගන්න බෑ ඒකට හේතුව ඔය ඔබතුමිය අවදි වෙලා නැත්තේ ඔබතුමිය අවදි වෙලා නැහැ. ඔබතුමිය ප්‍රායෝගික වුණොත් ඔබතුමියට දැනෙයි. ඔබතුමිය මේ හිතන්න හිතන එකයි කරන්නේ මේ සිත් දෙකක් අතර පරතරයක් තියෙනවා කියන්නේ. ඒක හිතන්න හිතලා කවදාවත් ගන්න බෑ පළවෙනි. විඥාන මායාවට විඥාන මායාව අවබෝධ කරන්න බෑ. සිතුවිලි වලින් නිවන් දකින්න බෑ කිව්වේ ඒකයි. හිතලා නිවන් දකින්නේ නැහැ. දැනගත්තත් ඒක දැනුමක් විතරයි. දැනුම කියන්නේ මේ මාර්ගය නෙමෙයි. මාර්ගය කියන්නේ වෙනම වෙනම පාත් එකක්. ඒක මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් අපිට මේ සිතේ වටිනා දැන් මේ සිත ඇත්ත දකින්නවනේ යථාභූත ඥානෙ. එහෙමයි. එතන ඒකෙ මිදීම තියෙනවා. ඒ සිතට එන ආරමුණේ සත්‍ය දකින්න එකයි තියෙන්නේ. ඒකෙ මිදීම තුළ තමන්ගේ අභ්‍යන්තරයට දැනෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඥාණයට ඥාණය අවදි වෙනවා. අභ්‍යන්තර අපිට ලුණුරා දැනෙනවානේ. කාටවත් කියන්න බෑ නාම රූප නැහැ. නාම රූප තියනවා කියන්නේ ශබ්ද වර්ණ තියනවා කියන එක. ශබ්ද වර්ණ නැහැ කියන්නේ නාම රූප නැහැ කියන එක. කාට හරි කියන්න පුළුවන් ශබ්ද වර්ණය තියෙනවනම්. දැන් ලුණු රා කියන්නේ දැනෙන එකක් නේ. ඔක කාට හරි කියන්න පුළුවන්. බෑනේ. අන්නේ උපමාව වගේ මේ දැනෙන එක Tamanට ඒ කියන්නේ මේ සත්‍ය දකින්නකට දැනෙන්නේ අපි හිතන දේ බාහිර නැහැනේ දැන් මේ සිතක් එනවනේ එතකොට ඒ සිත අපි සත්‍ය දකිනවනේ ඇත්තක් නෙමෙයි කියලා. අපි ඒක මිදෙනවනේ. නේද? එතකොට අපි ඒක මෙනෙහි කරොත් අපිට ඒක මුලින් ටිකක් වෙණී කරන්න වෙනවා. ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ සද්ධා කියන්නේ සත්‍ය දකිනවා. වීර කියන්නේ ගන්න වීර, සද්ධා වීර සතිය කියන්නේ මේ මිදෙන සතිය, ඒ සමාධිය අනිමිත්ත සමාධිය, ඒ ප්‍රඥාව තමයි මේ විඥාන මායාවේ සත්‍ය දකිනවා කියන්නේ. එතකොට මේ පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ මේ සිතේ සත්‍ය දකින එකයි. සිතට එන අරමුණේ සත්‍ය දකිනවා කියන එකයි එකම කතාවයි. එතකොට ඒ අරමුණේ සත්‍ය දැක්කොත් ඒක බල ගැන්වෙන්නේ වටිනාකමක් එන්නේ. ඒක මිදීමක් එනවා. අර ශුන්‍ය ස්වභාවය දැනෙන්න ගන්නවා. ඒ ශුන්‍ය ස්වභාවය දැනෙන එක අර ලුණු වගේ දැනෙන එකක්. ඒ දැනෙන්න ඕන එකක්. ඒක කවදාවත් හිතලා ගන්න බෑ. මට තේරෙනවා සිතට එන අරමුණේ සත්‍ය සත්‍ය මෙනෙහි කරන එක විතරයි හිතන්න පුළුවන්. හැබැයි අර දැනෙන එක Tamanට දැනෙනවා සාන්දිටික ධර්මය කියන්නේ ඒකයි ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ අන්නේ දැනීමට සත්‍යයට අවදි වෙන එකයි. ඒ දැනීම ශුන්‍ය ස්වභාවයයි. ඒ ශුන්‍ය ස්වභාවය දැන් බිත්තිය දකිනකොට බිත්තිය දැකව බවට අපිට තියෙන සිහියක් තියෙනවා. අන්නේ සිහිය වගේම බිත්තිය දෙයක් කියලා නැති බව දකිනකොට වටිනාකමක් නැති බවකුත් දැනෙන්න ගන්නවා. ඒ වටිනාකම ටික ටික තමයි ෂය වීගෙන යන්නේ. ෂය ධම්මා වාය ධම්මා ඒ සංකත ධර්ම සකස් වුණු දෙයක් මේක ভাইබ්‍රේෂන් එකක්, ශබ්දයක, ධ්වනියක ස්වභාවයක්. ඒ ස්වභාවයේ අභිසංකරණයකින් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ නැවත නැවත නැවත නැවත නැවත ඒ එකම සද්දය එහෙම තුල ඒ શબ્දේ බල ගන්නවලා දෙයක් අපිට නිරූපණය කරලා තියෙන්නේ. නමුත් දැන් මේකේ සත්‍ය දකිනකොට එහෙම දෙයක් නැති බව නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීම තුලයි දිය වීගෙන යන්නේ. හැබැයි මේක දැනෙන එකක්. මේක සිතුවිල්ලක් නෙමෙයි. මේක දැනෙන්නම ඕනි, ප්‍රායෝගික වෙන්නම ඕනි. ටිකෙන් ටික දැනෙන්න ගන්නවා. බිත්තිය දකින්නකොටම බිත්තිය දැකපු බවට තියෙන සිහියට අවදි වෙනවා සමානයි. ඒ සිහියට අවදි වෙනවා වගේම ඒ බිත්තිය කියලා දෙයක් නැති බව මෙනෙහි වෙනකොට ඒ ශුන්‍ය ස්වභාවය තුළ වටිනාකම දිය වේගෙන වටිනාකමක් හරයක් නැති ස්වභාවයක් දැනෙන්න ගන්න. අන්නේ අනිමිත්ත සමාධියයි. ඒ අනිමිත්ත සමාධිය ඒ ඒ නේන තන දකින්න කෙනාට තමයි හමු වෙන්නේ. මේක සමතය කියන්නේ හිත විසිරෙන්නේ නැත්නම් මේ දේ මෙනෙහි කරන්නයි තියෙන්නේ විදර්ශනා භාවනාවක්. ඒක හිත විසිරෙනවා විතරයි Tamanට චිත්ත ඒකාග්‍රතාවයක් හදාගන්න හැකියාවක් තියෙනවා. ඕනනම් එහෙම පුළුවන්. හැබැයි ඒකට ඇබ්බැහි වුණොත් වෙන්නේ සමතය තුළ අර හිත නොදැනෙන ස්වභාවයට ගියොත් එයාට මේ සිත පේන්නේ නැති වෙනවා. එතකොට සමාධිය හිර වෙලා හිටියා වෙනවා. එතකොට සමතේ හිර වෙලා හිටිනවා. එතකොට එයාට විදර්ශනා භාවනාව අහිමි වෙනවා. එතකොට නිවන් මාර්ගක් නැති වෙනවා. එතකොට සමතේ තුළ ඒ පැත්තට ගලාගෙන යනවා. අර නිගණ්ඨ භාවනාව විදියට අර වේදේ තියෙන විදියට Hindu ආගමේ විදියට අර ආත්මයක් එයා එයාට හම්බ වෙන්නේ නැහැ ආත්මයක් මෙතන සත්වේ පුජ්‍යලේ නැති වෙන ස්වභාවයක් එයාට හම්බ වෙන්නේ එයා එතන ආත්මයක් තියාගෙන සමාධිය කියාගෙන පාවියගෙන ඉන්න තැනට යනවා. ඒක නිසා සමතේ හරි පරිස්සමින් ගන්න සමතේ තියෙන එක හොඳයි නරක නෑ. සමතේ භාවිතා කරන්න ඕනේ විදර්ශනා නුවණ තමයි වැදගත් වෙන්නේ. හැබැයි මේ දෙකම වැඩිය වැදගත් වෙනවා සුතමේ ඥානෙ නැතුව මේ එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. සුතමේ ඥානෙ කියලා කියන්නේ බුද්ධ දර්ශනය. බුදුන් වහන්සේ ලෝකෙට එලි කරපු ඒ දර්ශනය තමයි අද සමාජයේ ගිලිහිලා තියෙන්නේ. ඒ සම ඒ දර්ශනයෙන් කොටසක් විතරයි ඔය ඔය කියපු තර තියෙන්නේ. හැබැයි ඒකට එන්න නම් විශාල කොටසක් තව ඊට එහා තියෙනවා. ඒ අවබෝධය නැතුව මේක එන්නේ නැහැ. විශේෂයෙන්ම ආත්මයක් කියන්නේ මොකද්ද? ඒ තම මම. මම හැදෙන්නේ කොහොමද? බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් තමයි ආත්මිකුත් තියෙන්නේ කියලා මෙන්න මේ ආත්ම දෘෂ්ටිය එයා දැන් එයාට දැනෙන අවශ්‍යම ආත්මයක් වගේ ඉන්නවා වගේ අන්නේ ආත්ම දිට්ඨියත් ඒත් එක්කම ගිලිහිගෙන යනවා එයාට 100ක් තියෙනවා මේක ඊටත් වැඩිය ගැඹුරු කතාවක් ඒ කියන්නේ Taman දෙයක් කියලා දැක්කොත් ඒ දේමයි Taman කියලා දකින්න මේ කය මේ ශරීර කූඩුව මුත කලාබරේ ඒක නෙමේ මේ සිත මේ දකින්න ඕනි අපි මමේ කියලා හිතන්නේ ගොඩක් වෙලාවට මේ කය මමේ කියලා. නමුත් ඒකත් හිතවිලක් විතරයි. එතකොට අර පොත වගේ බාහිර පොතක් නෑ වගේ. මේ කණ්ණාඩිය දැකපු රූපේ මේ මමේ කියලා හිතන් ඉන්නේ. ඒ කියන්නේ අපි අර කිව්ව ඇඟිල්ලක් කපනවා, කකුල් දෙක කපනවා, අත් දෙක කපනවා. මගේ ඇඟිල්ලක් නෑ, මගේ කකුල් දෙක නෑ, මගේ අත් දෙක නෑ. එතකොට මේ මම කියන්නේ කවුද? සිතයි. ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම සිතක් ඉපද නිරුද්ධ වෙනවා. හැබැයි මේ මනෝවිඤ්ඤාණය, ඒ කියන්නේ ශබ්ද වර්ණ එකතු වෙලා හදාගත්ත එකෙන් මමේ ඉන්නවයි කියලත් අපිට හදාගත් එකක් තියෙනවා. ඒක දෘෂ්ටියක්. ඒක තමයි සක්කාය දෘෂ්ටිය. අන්නේ දෘෂ්ටිය ගලව ගන්න ඕනේ. ඒ දෘෂ්ටිය ගලව ගත්තොත් තමයි මේක හොඳට පේන්න ගන්න. ඒ දෘෂ්ටියයි මේකයි බැඳිලා තියෙනවා. සත්කාය දෘෂ්ටිය. මම ඉන්නවා කියලා හිතන්නේ. පොත තියනවා නම් දැන් පොත තියෙන බවට කියන්නේ මනෝවිඤ්ඤාණය. පොත කියන්නේ શબ્දයක්. වර්ණයක් එකතු වෙච්ච එකක්. එහෙනම් ඒක පොත තියනවා කියලා කියන්නේ මනෝවිඤ්ඤාණයෙන් කියන්නේ එතනමයි එතකොට ඒක අපි හිතන එකක් බාහිර තියෙන එකක් නෙමෙයි. ඒක සංකාරයක්. අපි අසුරු කරන්නේ සබ්බේ සංකාරා. ඒ සබ්බේ සංකාරා අනිච්චා කිව්වේ අපි හිතන දේවල් කොහෙවත් නැති නිසායි. යදා පඤ්ඤායති පස්සති කිව්වේ ඒක යථාභූත ඥානේ දකින්න ඕන එක ඇද නැහැටි. සිතුවිලක් කියලා. අන්න අති නිබ්බති දුක්ඛේ එහෙම වුණොත් තමයි දුකෙන් මිදෙන්නේ. එහෙනම් මේ සබ්බේ සංඛාරා දකින්න. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කිව්වේ මේ අවිද්‍යාව කියන්නේ දෙයක් කියලා ගත්ත කමයි. දෙයක් තියෙනවා නම් එතන වටිනාකමක් තියෙනවා. පොතක් තියෙනවා නම් වටිනවා. දෙයක් තියෙනවා නම් එතන මමත් ඉන්නවා. දෙයක් තියෙනවා කියන වටිනාකමයි මම කියන්නේ. මනෝ විඥාණයටමයි මම කියන්නේ. පොත කියලා දැනගත්ත දැන ගැනීම විඥාණයෙන්මයි දැනගත්තේ. ඒක මනෝ විඥාණය. වේදනා සංඥා සංකාර විඥාන කියලා යම් වේදිත සංජානාති යම් සංජානතා විතක්කේත විතක්කේත විඥානාති කියේ. ඒ න්‍යායාත්මකව පෙන්නුවේ ඒ සංචේතන සූත්‍රවල පෙන්නුවේ මදුපිණ්ඩික සූත්‍රයේ පෙන්නුවේ සලායතන සූත්‍රවල පෙන්නුවේ මෙන්න මේ කතාවයි. ඒ කියන්නේ Mm-hmm. දෙයක් තියනවා කියලා ගත්තොත් මමත් තියනවා කියන එක. ඒ මම, mm-hmm. ඒක දකින මම. ඒසෝ හවස්වේ ඒසෝ මේ අත්තා. මම මගේ මගේ ආත්මය කියන්නේ වෙන මොකටවත් නෙමෙයි මේ ශරීර කූඩුවකට නෙමෙයි බාහිර පොත මේසේ ඇඳ තියනවා කියන එකටයි. දෙයක් තියනවා ඒක කන්නාඩිය දැකපු එකත් මමයි කියලා හිතාගත් එකකුයි තියෙන්නේ. ඒක දෘෂ්ටියක්. අපි දෙයක් mm-hmm. නැත්තම් මමත් නැහැ කියන එක දකින්නවා. නේතම් මම නේසෝ අමස්මි නමේ සවත්තා. අපි දෙයක් කියලා අපි හිතන්නේ රූපං අත්තතෝ සමනුප්පස්සති. රූපේ ආත්මය කියලා අපි හිතන්නේ. උපවත්තං වාත්තතෝ සමනුප්පස්සති. මේ රූපේම ආත්මයයි ආත්මය තුළ රූපයක් තියෙනවා රූපයක් තුළ ආත්මයක් තියෙනවා කියලා හතර ආකාරයට මේක පෙන්වන්නේ. රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වාත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වාත්තාන සමනුප්පස්සති අත්ත නීවා රූපස් සමනුප්පස්සති. මේ කය අපි ආත්මය කියලා තමයි සාමාන්‍ය කෙනෙක්ගේ ස්වභාවය හිතන. නමුත් මේ කය එහෙම ආත්මයක් කියලා දකින්න නැත්නම් අන්න රූපේ ආත්මයක් කියලා ගන්න නැත්නම් අන්න ඒකයි යථාභූත ඥානය. ඒකයි එයා දකිනවා දෙයක් කියලා ගත්තොත් ඒ දෙයක්ම තමයි Taman කියන්නේ. එතකොට මේ රූපේ මම කියන මේ කය කියන එකෙනුත් මිදිලා. හැබැයි ඊට පස්සේ දෙයක් කියලා ගත්තොත් තමයි මම කියන සිත දැනෙන කියන තැනටත් අවබෝධ වෙලා. නේතම් මම නේසවමස්මි නමේසෝ අත්තා කියලා එතනිනුත් මිදිලා. අන්න එහෙම උනොත් තමයි සබ්බේ සංඛාරා අනිච්ච සියලුම මේ හිතන දේවල් බාහිර තියනවා කියලා හිතන දේවල් අනිත්‍යයි කියලා දැක්කම තමන්ගේ රූපෙත් බාහිර ඒකත් අනිත්‍යයි කියලා දැක්කම ඒකත් කණ්ණාඩිද මේ මනෝ විඥානය කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි මොලේ ඇතුලේ තියෙන එකකුත් නෙමෙයි ස්කන්ධ මට්ටමින් දකින්න ඒ කියන්නේ ආයතන මට්ටමින් අසට එන ප්‍රසාදේ ආලෝකය නිසායි පේන්නේ එහෙනම් පේනවා කියන හිත ඇඟ ඇතුලේ එකක් නෙමෙයි ආලෝකයටයි අයිති. සද්දේ දකින්න මේ විදිහට ශබ්දසිත. සෝත විඥාන සිත. ඒ වගේම දකින්න ආයතන විඥාන ටික එකතු වෙලා හැදුණු මනෝ විඥානේ පොතමේස කිව්ව එක. ඒක ඔක්කොම එකතු වෙලා හැදුණු එකක්. ඒකයි සක්කාය දෘෂ්ටිය. ඒ මනෝ විඥානෙමයි මම කිව්වේ කියලා දකින්න මම කියලා වෙන කෙනෙක් නැහැ. අන්න නුවණ නුවණ තියනවා එහෙමනම්. එහෙමනම් එයා මිදෙනවා. එහෙමනම් එයා බාහිර ඇත්ත කරගත්තොත් ඒ බාහිර පොතමයි මම පොතෙන්තර මමෙක් නැහැ කියලා දකිනවා. අන්න එහෙම දැක්කොත් විතරයි අර ශුන්‍යතාවය තුළ ආත්මයක් නැති බව දකින්නේ. අන්න එහෙම වුණොත් ඒ ශුන්්‍යතාවය තුළ සබා දාම දකිනවා. අන්න බුද්ධ. බුද්ධ කියන්නේ ශුන්්‍යතාවය තුළ සබා දාම. ඒ කියන්නේ ආත්ම දිට්ඨිය අතරපු ශුන්්‍යතාවයයි බුද්ධ කියන්නේ. අන්න අපි දුකට වැටෙන්නේ සිතුවිලි නිසා නාම රූප නිසා දෙයක් තියෙනවා කියලා ගත්ත නිසා. අපි දුකෙන් මිදෙන්නේ දෙයක් නැති බව දකින තැන. අන්න නත්ති මේ සරණංගඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුද්ධන් සරණෑර වෙන සරණක් නැහැ කිව්වේ. බුද්ධ කියන්නේ සත්වෙක් පුජ්‍යලයක් නෙමෙයි. මේ ස්වභාවයටයි බුද්ධ කියන්නේ. ශුන්‍යසාර. ඒ ශුන්‍යතාවය චේතෝ විමුක්තියටයි බුද්ධ කියන්නේ. එහෙනම් ඒක දකින්න ධම්මං සරණං ගච්ඡාමි. සෝ ධම්මං පස්සේ සෝ මං පස්සේ. මේ ධම්ම කියන්නේ දෙයක් නැති බවයි. ඉදප්පච්චතාවයටයි. පටිච්ච සමුපා ධම්මේසු ධම්මා. ඒ කියන්නේ ඉදප්පච්චතා. මේ ඇත කලි මේ වේ මේ නැති කලි මේ නොවේ මේ ඉපදුණු කලි මේ උපදී මේ නිරුද්ධුණු කලි මේ නිරුද්ධ වේ කියන හේතුඵල ධාමට. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උපජ්ජා ඉදං උපදී ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කීවේ දෙයක් නැති බවයි. අන්නේ දෙයක් නැති බව දැක්කොත් තමයි අන්න සෝ ධම්මං පස්සති වෙන්නේ. එහෙම වුණොත් තමයි සෝමං පස්සති බුදුන් දැක්කා වෙන්නේ. අන්න සිතට එන අරමුණ දකින්න එකයි සංඝ කියන්නේ. එනේන අරමුණයි අපිට දකින්න තියෙන්නේ. එනේන අරමුණ දැක දැක මිදෙන එකට අපි කියනවා සංඝ කියලා. එහෙනම් මේ සිතට එන අරමුණ සත්‍ය දැකලා මිදෙන එක සංගම් සරණං ගච්ඡාමි. අපි දුකට වැටෙන්නේ සිතට එන අරමුණේ සත්‍ය නොදැකීම නිසායි. ඒ සත්‍ය දැක්කොත් අන්න අපිට වෙන සරණක් නැහැ. සංගම් සරණං ගච්ඡාමි. එහෙනම් සිතට එන අරමුණේ සත්‍ය කියන්නේ ධර්මයේ දකින එකයි. දෙයක් නැති බව දකින එකයි. අන්න නත්ති මේ සරණං අඤ්ඤා ධම්මෝ මේ සරණං වරං. අන්න ඒයි ධර්මයේ සරණ යනවා කියන්නේ. එයයි සංඝං සරණං කියන්නේ සංඝයන් සරණ යනවා කියන්නේ. එහෙනම් මේ අරමුණේ සත්‍ය දැක්කොත් ධර්මතාවය දැක්කොත් ඒකේ මිදුනොත් අන්න නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ වරං. ඒ කියන්නේ අපි සිතුවිලි වලයි අසරණ වෙලා ඉන්නේ දුකට වැටිලායි. ඒ සත්‍යයක් නැති බව දකින තැන බුදුන් දකින තැනයි නිවන් දකින තැන. තෙරුවන් සරණ තියෙන කෙනාට මේ ඒකයි වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං කිව්වේ ඒකයි වෙන සරණක් නැහැ මේ තෙරුවන් අර. මේ රුවන් තුනක් ශුන්‍යතාවයේ දකින්න, ධර්මතාවයේ දකින්න, අරමුණු දකින්න රුවන් තුනයි තෙරුවන් කියන්නේ. එහෙනම් ඒ ආර්යයන් වහන්සේ ඒ කියන්නේ සෝතාපන්න කියන්නේ මේ අනුසෝතේන මේ පටිසෝතේට එන එකයි. සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට පමණයි තෙරුවන් සරණ හමු වෙන්නේ කිව්වේ. එහෙනම් බාහිර දෙයක් නැති බව දකින්න කෙනායි බෞද්ධ කියන්නේ. අන්න බාහිර දෙයක් තියෙනවා නම් භවයක් තියෙනවා. භවයක් තියෙන කෙනාට අන්න මේ ලෝකේ ඔක්කොම ඇත්ත වෙලා. අන්න දෙයක් නැති බව දකින තැන ඉර නැහැ, හඳ නැහැ. නේ ඉර හඳ ගහ කොළ සේරම තියෙනවා නම් දෙයක් තියෙනවා, භවයක් තියෙනවා. එහෙනම් භවයක් නැති බව දකින තැන භව නිරෝධය දකින තැනයි බෞද්ධයෙක් කියන්නේ. අන්න බෞද්ධ කර තැනයි බෞද්ධයයි. එහෙනම් බෞද්ධයෙක් වෙන්නේ බාහිර ඇත්තක් කරගත්තේ නැති කෙනා. එතකන් කිසි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් මෙතනින් හොඳටම අපිට තේරෙනවා යාරූපේ නන්දි තදුපාදානම් බවෝ කිව්වේ අන්නේ නිසයි. අද්විනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. දෙයක් තියෙනවා නම් ඒකට ඇලෙනවා ගැටෙනවා අභිනන්දනය කරනවා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අන්නේ ඒතනයි යාරූපේ නන්දි රූපෙට නන්දියක් තියෙනවා යාරූපේ නන්දි. තදුපාදාන අන්න එතන උපාදානයක් අල්ලගත්තා. බවෝ අනේ භවයක් තියෙන දෙයක් තියෙනවා. අන්න යාරූපේ නන්දි තදුපාදානම් බවෝ භවපච්චා ජාති එහෙමනොත් ජාතියක් තියෙනවා. ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේ ඒ හරහා සියල්ලම තියෙනවා. පටිච්ච සමුප්පාද ධර්මෙම තියෙන්නේ මේ මොහොතේ දකින්නයි. මේ ෂණ සම්පත්තියයි. මේ ෂණේ දකින්න එකටයි ෂණ සම්පත්තිය කියන්නේ. හැම ෂණේම ඇති වෙනව නැති වෙනව දකින්න ෂණේක මරණය දකින්න කෙනාට සම්මුති මරණය බොරුවක් වෙනවා. මැරෙන්න කෙනෙක් නැහැ. මර බියක් නැහැ. හැම මොහොතෙම සිතක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ ෂණේක මරණය දකින්න. ඉහළට ගත්ත උස්ම පහළට හෙලන්න කාලේ මරණානුස්සතිය වඩන එකටයි. අන බුදුන් වහන්සේ මරණානුස්සතිය වඩන්න කිව්වේ ෂණේක මරණය දකින්නයි. එහෙනම් මේ ෂණ සම්පත්තියයි දුර්ලභ මනුස්සාත්තං මනුස්සාත්මයක් ලැබෙන්න ඕනේ මේක දකින්න. දුර්ලභ සද්ධර්ම ශ්‍රවණං ඒ බුදුන් වහන්සේ ලෝකෙට එලි කරපු දර්ශනය දකින්න ඕන සද්ධර්මයේ දකින්න ඕන අන්න දුර්ලභ ෂණ සම්පatti ඒ දුර්ලභ වූ ෂණ මේ ෂණ සම්පත්තියට හමු වෙනවා අන්න දුර්ලභ ප්‍රතිරූප දේශවාසී මේක හැමෝටම ඇහෙන්නේ නැහැ ඒකට සුදුසු පරිසරය ඒකට සුදුසු ඒ ඒ ඒ ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕනි ඒ ධර්මය ඇහෙන්න මේ දැන් මේ යුගයකට නම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ යමෙකුට ඒ ධර්මය ඇහෙනවා නම් ඒ සියල්ලම අම වෙනවා. එහෙනම් ඊටාම වටිනවා මේ දහම් පණිවිඩේ නේද? කොහොමද ස්වාමීන් වහන්සේ තව පොඩි දෙයක් ස්වාමීන් වහන්සේ දැන් නාමය කියන එකට දැන් අපි ශබ්දය දාලානේ නාමය නාමය කියන එක හැදෙන්නේ රූපයක් ගැට ගැනීම ශබ්දයක් එක්ක එතකොට ඔය පොත්වල හෝ මට මතක නැහැ හරියට වචන නාම ධර්මතාවය කියන්නේ මොකදද පස්සේ මනසකාර චේතනා පස්ස ඒ ඒකයි මේකේ શબ્දයයි ඒ ටික ගැටගෙන පස්ස කියලා කියන්නේ පස්ස කියලා කියන්නේ මෙතන පොත කියන එකමයි. ඒ කියන්නේ මනෝ විඥාණයටයි පස්ස කියලා කියන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන ස්පස්ස පච්චා වේදනා වේදනා පච්චා ඒ වුණ ගන්නෙ. එතකොට මනෝ විඥාණය නාම ධර්මතා කියලා. නාම ධර්මතා කියලා කියන්නේ ඒකමයි. ඒ කියන්නේ දෙයක් කියලා කියන්නේ පස්ස අපි ගත්තොත් එහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ කියන්නේ. ඒතකොට වේදනා සංඥා සංකාර විඥානනේ මේ කියන කතාව. ඒතකොට දෙයක් කියලා කියන්නේ මනෝ විඥානය කියන්නේ වේදනා සංඥා සංකාර කියන්නේ සංකාර කියන්නේ සේරම එකතු වෙනවා. වේදනා කියන්නේ අර ඒ මොහොතේ ආපු වේදනා ටික. ඒතකොට ශබ්ද වේදනා, ශබ්ද වර්ණ, ගන්ධ සියල්ලම එකට එකතු වෙලා සංකාර වෙලා සකස් වෙලා අන්න වනෝ විඥානේ දැන ගැනීම වෙන පොත කියලා. රූපයයි නාම ධර්මතාවට එකතු වෙලා ඒ නාම ධර්ම කියන්නේ එකතු වෙලා මේ ක්‍රියාවලියට ඔය වචන විතරයි ඔක නිකන් ඔය වචන කියන්නේ අර්ථයක් නෙමෙයි. වචන අපි භාවිතා කරනවා විතරයි. වචන අපි මේ ධර්මතාවය අවබෝධ කරගන්නවා. දැන් විඥානය කියන වචන සමහර අය ඉර වෙලා ඉන්නවා. විඥානය කියන්නේ දැනෙනවට. ඒක දා අපි දැන් ගත්තොත් එහෙම අපිට කරුණාව දැනෙනවා, මෛත්‍රිය දැනෙනවා, උණුසුම දැනෙනවා, තදගතිය දැනෙනවා. නේ. එතකොට දැනෙනවා කියන එකේදී දැන් එතකොට මේක ඒ තැනට දැනෙනවා කියන එකම වචනේ භාවිතා කරනවා. අපිට කරුණාවක් දැනෙනවා මෛත්‍රියක් දැනෙනවා මේ ආදරයක් දැනෙනවා නේද ඉරිසියාවක් දැනෙනවා ඔක්කොම දැනෙනවා කියන්න පුළුවන් එහෙනම් අපිට රශ්මිය දැනෙනවා උණුසුම සීතල දැනෙනවා නේ එතකොට මේ දැනෙනවා කියන වචනේ දැන් අපි භාවිතා කරොත් දැන් දයත සෝත විඥාන ගාහන විඥාන ජීවා විඥාන කාය විඥාන ඒවත් දැනෙන ඒ විතරක් නෙමෙයි පටිච්චිත විඥාන අපපටිච්චිත විඥාන අනිදස්සන විඥාන එතකොට කම්ම විඥාන කර්මජ විඥාන කියන්නේ එතකොට මේ මොකද්ද මේ විඥාන විඥාන කියන්නේ මේ විඥාන කියන්නේ දැනෙනවා කියනවා වචනයක් විතරයි. ඒක ඕන තරකට ඒ වචන වචන කියන්නේ පරම නෙමෙයි. ඒ වචන වලින් නේද ස්වාමීන් වහන්සේ අපි හැඟීම් ගන්න හැඟීම් දැන් වචන වචන වලින් නිරූපණයක් කරන්නේ. අපි හැඟීම් අපිට මේ ඇති වෙන උද්දීපන ඒ කියන්නේ චිත්තාරෝපණය හැඟීම කියන්නේ. ඒ කියන්නේ දැන් විදුලිතය කියන්නේ හැඟීමක්ද? චුම්බක ශක්තිය කියන්නේ දැන් ගලක් උඩ දැම්මම බිම වැටෙන ඒක ශක්තියක් නේ. ඒක හැංගීමක්. එතකොට විදුලිය කියන්නේ කරන්ට් ගන්න ඇල්ලුවොත් වදිනවනේ ඒක හැංගීමක්ද. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ වගේම තමයි චිත්ත ශක්තිය කියන්නේ. අපි අපි දැන් මේක මේක අපි අපි අපිට දැනෙන එකක් මේ හැංගීම කියන්නේ ඕක වචනයන්නේ. ඒතකොට හැංගීම කියන්නේ මේ දැනීමනේ මේ කියන්නේ යන්නේ. ඒ කියන්නේ අපිට අපිට වටිනාකමක් දැනෙන එකනේ මේ කියන්නේ යන්නේ. අපිට ඒක වටිනවා. රත්තරන් වටිනවා නේ. යකඩ වටින්නේ. ඕකනේ දැනෙන්නේ. ඒතකොට අපිට මේ මේ දැන් අපිට ශබ්ද වර්ණ එකතු වෙනකොට ඒ වේගය තුලම බල ගැන්වෙලා දෙයක් වගේ දැනෙනවානේ. දැන් අම්මා ඉන්නවා කියලා දැනෙනවානේ. එතකොට අම්මගේ තියෙන ඒ වටිනාකමක් දැනෙනවානේ. ඒකත් එක්කමනේ තියෙන්නේ. අම්මා අම්මා කියලා ගන්න ශබ්දයේ වර්ණයත් එක්කමනේ මේ මේ දැන් අනිත්‍යය අනිත්‍යයට අපිට ඒක දැනෙන්නේ දැන් අපි කියන 5000 වටිනවා. අදරයට කිය අදරය ගැසට් කරනවා 5000 කොලේ ආව මේ අර කියන්නේ අර භාවිතයෙන් අයින් කරා කියලා. අන්න ඒ වගේ ගැසට් එකක් දැම්මොත් එහෙම හෙට ඉඳන් අපි හිතා ගන්නව නේද 5000 වටින්නේ නැහැ කියලා. නේ? ඒතර අපි මේ චිත්තය කියන එක, අපි මේ මනෝවිඤ්ඤාණය කියන එක. ඒ කියන්නේ දැන් මනෝ මනෝවිඤ්ඤාණය ద్వාරයක් විදිහට ක්‍රියාත්මක වෙනවානේ. දැන් චක්ක ద్వාරේ, සෝත ద్వාරේ. එහෙමනේ අපි කියන්නේ ආයතන පහයිනේ. පංච ආයතන කියලානේ කියන්නේ. ඒතර හයවෙනි ආයතනය ගන්නවානේ මන ආයතනය කියලා. ඒතර මන ආයතනයෙන් තමයි ওই වටිනාකම ඇති කරලා දෙන්නේ. තේරෙනවද අපි හිතන්නේ මොකද්ද ඒක දැන් මච්චුදේය සූත්‍රයට ගියොත් මච්චුදේය සූත්‍රයේ තේරුම තමයි ආත්මේ හිතන්නේ මොකද්ද ඒ විදිහට හිතෙනවා දැන් මේ දරුවා හොඳ නැහැ කියලා හිතුවොත් හොඳ නැහැ කියලා තමයි දිගටම හිතෙන්නේ හොරා හොරෙක් කියලා හිතුවොත් එයා හොරෙක් කියලා තමයි දිගටම හිතෙන්නේ. මෙයා හොඳයි කියලා හිතුවොත් හොඳයි කියලා තමයි දිගටම හිතෙන්නේ. මේක වටිනවා කියලා හිතුවොත් වටිනවා කියලා තමයි දිගටම හිතෙන්නේ. අර හිතන විදිහට හිතන එක තමයි මනෝද්වාරයේ තේරුම. මනෝ විඥානයේ ස්වභාවය. සිතුවිලි වල ස්වභාවය. හරිද? හරි එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. තව ටිකක් සිහියෙන් ඒක අභ්‍යන්තරයට ක්‍රීඩා වසින්න ඕනේ. ඒ කියන්නේ පත්‍යං වෙන්න. නේද? මේක හොඳට නේද ස්ටඩි වෙන්න ඕනේ කියන්නේ නේ. දැන් මට මේක නිකන් දැනුමකට තමයි මට එකතු වෙලා තියෙන්නේ. මට සුතමය ඥානය දැනුමට එන්නේ. පස්සේ ටික ටික තමයි ඒක දැනෙන්න ගන්නෙ මේ මේ මේ සම්පූර්ණ බව දැනෙන්න ගන්නවා ටික ටික ටික ටික. සමහර වෙලාවට මම ටක් ගාලා අර වෙන වැඩ කරනාට බුද්ධෝ කියන ස්වභාවයට හිත ගන්නවා ටක් ගාලා අර ඒ අරමුණ අරමුණු වලින් වැල්ලට අහු වෙලා යන වෙලාව වෙලාවල් වලදී එහෙම ගන්නවා. එහෙම එහෙම අරගෙන තමයි අරමුණු වල ඇත්ත දකින්න try කරන්නේ. බෑනේ ඒක වචනයක්. ඒක ඒ වුණාට හිතින් දකින්න ස්වාමීන් වහන්සේ ඒ බුද්ධෝ කියන ස්වභාවය. ඒකත් හිතවිල්ලක් තමයි නේ. ඒකත් සිතුවිල්ලක් තමයි මම හිතන්නේ කියන්නේ. බුද්ධ කියන්නේත් වචනයක්. අපි අනිත් කිව්වත් වචනයක්. නමුත් අපිට මේ මේකෙදි අපිට දැන් දැනෙනවානේ කියන්නේ මෙහෙම දෙයක් නැති බව දැනෙන එකනේ අනිත් එක දැනෙන දෙයක වචන භාවිතා කරනවා විතරයි. බුද්ධ කියලා එකක් අපිට දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ ශුන්්‍යතාවය කියන එක. හැබැයි අපි අඳුර ගන්නවා ඒ තමයි බුද්ධ ස්වභාවය කියන්නේ. බුද්ධ ස්වභාවය. බුද්ධ ස්වභාවය අපිට දැනනවා කියනවා ආත්මයක් දැනෙන්න බෑ. එහෙමයි. ආත්මයක් දැනෙන තැන බුද්ධ ස්වභාවයක් නැහැ. ඒ කියන්නේ අර උපකහන ප්‍රශ්න ස්වාමිනිය ඔබ මිනිස්සේද දෙවියෙක්ද බ්‍රහ්මයේද සත්වයේද සත්පුජ්‍යලේ නෙමෙයි. ආත්මයක් දැනෙන්න බෑ. ආත්මයක් තියෙන තැන සත්පුජ්‍යලේ ඉන්නවා. එතන බුද්ධ ස්වභාවයක් නැහැ. එතකොට බුදුන් වහන්සේ පිළිතුර දෙනවානේ. නෑ මම මිනිස්සෙක් නෙමෙයි. ඊට පස්සේ අහනවානේ ඔය හැම එකටම කියනවා නෑ මම දෙවියෙක් නෙමෙයි. නෑ මම බ්‍රහ්මෙක් නෙමෙයි. නෑ මම ගන්ධබ්බෙක් නෙමෙයි. වචන ගොඩක් තියෙනවා උතන. ඊට පස්සේ අන්තිමට වහනේ එතේනම් ස්වාමීනි ඔබ කවරෙක්ද කියලා. එතකොට කියනවා මම බුද්ධ වෙමි. බුද්ධ කියන්නේ සත්වේ පුජ්‍යලයක් නෙමෙයි. ඒ කියන්නේ ආත්මීය දෘෂ්ටිය නැති තැනයි බුද්ධ තියෙන්නේ. දැන් ඔබතුමියට ආත්මීය දැනීමක් තියෙන තැනක බුද්ධ නැහැ. නැහැ. සිතුවිල්ලක් පමණයි. ඔබතුමිය ඉන්නවා කියලා ආත්මයක් දැනෙනවා නම් එතන බුද්ධ නැහැ. ඒතකොට බුද්ධ කියන වචනේ අපි හැමතැනටම පාවිච්චි කරත් අපිට එතනට එකක් නැහැ. ඒකයි අපි කිව්වේ ඒ ශුන්‍යතාවය වෙනයි අර බුද්ධ කියන එක අන්තිමටම තියන ආත්මේ නොදැනෙන ස්වභාවය. එහෙමයි. තාම සිතුවිලි වලින් මේ හිත හිත ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මට දැනෙන විදිහට මම අරක හිතනවා මේක හිතනවා. ඔව් ඔව්. ඒ මනෝවිඤ්ඤාණේ ඔව් මනෝවිඤ්ඤාණේ මට තේරෙන්නේ අරක ගැන හිතනවා මේක ගැන හිතනවා. ඒ කියන්නේ ඔබතුමියට ගැළපීලා එනව නේද? එහෙමයි එහෙමයි. ඔබතුමියට ආයුෂ් මාවත ලිපිනේ තේරෙනවා. මාවත ලිපිනේ පිරිසිදු වීගෙන එනවනේ. එහෙමයි ස්වාමීනි එහෙමයි. සහ අර පිච්චෙන ගතිය අභ්‍යන්තරයෙන් දිනුවක් සකස් වීගෙන එනවනේ දැන් බාහිරට වැඩිය ඇලෙන්න ගැටෙන්න ස්වභාවයකට තමයි ඕක ඇත්ත මෙන්න දකින්න දකින්න. එහෙමයි. ඔය ළමයි හින්දා පිච්චෙන ගතිය ඒව ගොඩක් නිකන් අර අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකට යොමු වෙන්නේ ස්වාමීනි මෙතන දැන් දැන් Taman නැතුව වැඩ කරන්න පුළුවන් වෙනවා දිනු වෙනකොට. දැන් මම කියන්නේ මම කියන්නේ මම කියන්නේ මනෝවිඤ්ඤාණයටනේ. මනෝවිඤ්ඤාණයටනේ මම කියන්නේ. දැන් ඔය දැන් පොත කියන්නේ මනෝවිඤ්ඤාණයනේ. මේස කියන්නේ මනෝවිඤ්ඤාණය. ඔය හැම දෙයක්ම දකින්න පුළුවන් මම නැතුව. පොත දකින්නේ මමද? දැන් කකුල කොහේ හරි වැදුනොත් දැන් මේ කකුල මගේද? ඒ සිතුවිල්ලමයි මම වෙලා තියෙන්නේ. මම වෙලා තියෙන සිතුවිලි. ඒතකොට මම නැතුව දකින්න දකින්න දේ මම නැතුව වැඩ කරන්න පුළුවන්. පුළුවන්. මමද මේ එළවලු කපන්නේ. මමද ඇවිදින්නේ. මම මගේ කකුලද දැන් මේ වැදුනේ. දැන් මටද මේ බඩේ අමාරුව මේ බඩේ අමාරුව මගේ මගේ කරගන්න නැතුව බඩේ අමාරුව මේ බඩේ තියෙන ප්‍රශ්නයක් දකින්න පුළුවන්. දැන් කනකොට මේ දිවටද රස දැනෙන්නේ මටද? දිවට දැනෙන එක මගේ කරගන්න නැතුව ඉන්න පුළුවන්. දැන් ගන්ධය දැනෙන්නේ නාසයටද මටද? දැන් මේ ශබ්දය ඇහෙන්නේ කනටද මටද? දැන් එතකොට කන කර්ණසංක පටලේ හෙල්ලෙනවනේ. කර්ණසංක පටලේ හෙල්ලුනේ නැත්නම් කන් ඇහෙන්නේ නැහනේ. එතකොට මට කන් ඇහෙන්නේ නැද්ද? ඒ කියන්නේ මම නැතුව මේ ආයතන පටිපද්ද ඥානෙ මේකට කියන්නේ ඉන්ද්‍රිය ගෝචර ඒ කියන්නේ වෙන්න ඕනේ. ඒ කියන්නේ ආයතන පටිපද්ද ඥානෙ අපිට අපිට තේරෙන්නේ ආයතන වල සීමා වෙනවා කියලා. එතකොට ඒක ඒක දැන් දැන් අපිට ඇස් පේන්නේ නැත්නම් අපිට වර්ණ ලෝකයක් නැහැ කියනකොට එතකොට මට වර්ණ නැද්ද? එතකොට වර්ණ කාටද තිබ්බේ? මගේ නෙමෙයිද වර්ණ? අන්න වර්ණ මගේද? නෑ නේද? එතකොට මම කියන්නේ කවුද? මේ දැනෙන එක විඥානය විතර. මනෝ විඥානය විතර. මනෝ විඥානට ශබ්ද තිබ්බත් එකයි නැතත් එකයි වගේ එතකොට. ඒකයි කිව්වේ මේ කකුල් මගේද? කකුල් කැපුවොත් මම මගේ කකුල් කපලාද? එතකොට මම කොහෙද? මට ප්‍රශ්නයක්ද? ඇයි? මම කියන්නේ කකුල්ද? නෑනේ. මම ඉන්නවා නේද? කොහෙද ඉන්නේ? අන්න ඒකනේ කකුල මම නෙමෙයි. අත මම නෙමෙයි. මොකක්වත් මම නෙමෙයි. ඒතකොට මම කොහෙද? මම කියන්නේ අර අර විඥාන මායාව. මම කියන්නේ ඉතන එකට විතරයි. සිතුවිලි විතරයි. ඒ සිතුවිලි නැත්තම් සිතුවිලි මම නෑ කියලා මෙනෙහි කරන මේ සත්‍යනේ මෙනෙහි වෙන්නේ. තනි කරම ඔක්කොගෙම මිදිලා යනවා. අන්තිමට මම නැතුව වැඩ කරන්නේ. අන්තිමට ක්‍රියාවලිය පේන්න ගන්නවා. අන්තිමට එක තැනකවත් එයා මන මෙච්චර කාලයක් අපි මේ හිතන් ඉන්නවා. මේ මම මේ මට බැන්න මේ මට බැන්නේ බලන්න වටිනවද මට බනින්න මේ අපි හිතනවානේ. මම කොහෙද එතකොට? මේ මම මම දැන් කණ්ණාඩියේ බලලා දැන් රූපේ උදේට මේ නේ අර කහ පාට නේ රෝස පාට බ්ලවුස් එකයි කහ පාට සායය ඇඳගෙන නේ අපි ඔහොමනේ අඳුමක් ඇඳගෙන කණ්ණාඩියෙන් බලනවා නේ ඊට පස්සේ කොණ්ඩෙත් තියලා ලස්සනයි කියලා හිතාගෙන ඊට පස්සේ මම ඇවිදිනවා කියලා හිතාගෙන යනවා දැන් හැමෝම මන්දියා බලනවා කියලා හිතාගෙන යනවා ඔව් මමනේ හිතන්නේ මමනේ හිතන්නේ දැන් කවුද හිතන්නේ කොයිද හිත තියෙන්නේ දැන් මේ කයද මම නෑනේ මේ ඇඳුමද මම නෑනේ මම හිතනවා දැන් අතර කකුල් දෙක දිහා බලාගෙනද ඇවිදින්නේ නෑනේ අපි ඇවිදිනවා කියලා හිතාගෙන අපි මොකද කරන්නේ? අපි දන්නවද අපි ඇවිදිනවා කියලා? නෑනේ. අපි හිතනවානේ ඇවිදිනවා. අපි හිතනවානේ. අපි අපි අපි හිතනවානේ. දැන් කෑවයි කියලා හිතනවානේ. කෑවේ නෑ කියලා හිතනවානේ. හිතලා කනවානේ. හිතට කනවානේ. ෆ්‍රයිඩ් රයිස් කනවා කියලා හිතනවානේ. දැන් අපි මේ සංකීර්ණ බොන දැන් අපි හිතනවානේ අපි මේ බොන්නේ අන්නාසි බීමක් කියලා. නමුත් ඔය වට්ටක්ක නේද උණු කළා ගොඩක් කලකට පල්කේ කරලා ඒකට ඇහුණා නේද දේශනෙත් කියනවා. එහෙමයි එහෙමයි. අපි කොයිතරම් මේ වගේ කියලා වෙලාද කියන එක. ඒකනේ මේවා තේරෙන්නේ නැත්තම් තමයි බුදු මේවා ඇත්තටම මෙහෙ කරන්නේ පොඩ්ඩ පොඩ්ඩ දැනෙන්න ගරන් තියෙන්නේ. පොඩ්ඩ පොඩ්ඩ දැනෙනවා මට ඒකමයි සමහරවිට කතා කරන්න ඕනෙමයි කියලා හිතුවේ. මම මේ සිතුවිලි ටිකක පැටලිලා නේද සාමින්නේ කියලා. එතකොට මමකෝ මට මම නැති වෙන හැටි මතකද මාතෘකාව? මට මම ටිකටම මේ ටික තිබුණානේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා දාගෙන යන්නේ මේ ඇත්තටම කිව්වොත් මේ රහත්භාවයට පත් වෙන හැටි. මට මම නැති වෙන හැටි. අන්න රහතන් වහන්සේගේ ස්වභාවය. රහතන් වහන්සේට මේ කරන එක දෙකවත් කෙනා නැහැ. කෙනා නැහැ. එතකොට මටද කේන්ති කියේ. එතකොට මමද ඇඬුවේ. මේක හරි පුදුම හිතන තැනකට එනවා. එතකොට මම මම කවුද? මේවා මගේද? මේ මම කරගෙනද? එතන මේ මේ මේ කතා කරන වචනයක්වත් මගේද? මම කෝ මම කියන්නේ දෘෂ්ටියක් සක්කාය දෘෂ්ටි කිව්වේ ඒකයි. ඔබතුමේ මෙච්චරලා පැහැදිලි කරෙත් හැබැයි ඕකම තමයි. ස්කන්ධේ මේකෙන් හැදෙන්නේ මනෝවිඤ්ඤාණේ. මේ මනෝවිඤ්ඤාණයෙන් තමයි මේ ඔක්කොම. ඒතකොට මේකමයි දෘෂ්ටිය කියලා පෙන්වන්නේ ඒකයි. ඒකමයි මම කියලා කිව්වේ ඒකයි. පොතෙන්තර මමෙක් නෑ කිව්වේ ඒකයි. පොත දකින්නවා කියන්නේ මම ඉන්නවා. පොත මගේ කියන්නේ මම ඉන්නවා. හැබැයි පොත දක්ිනවා වෙනද විදිහට මම නැතුව. ඒ කොහොමද? දැකීම දැකීමක් විතරයි. දුටු දෙයක් නැහැ කිව්වේ. දුටු දුටු දෙයක් නැහැ. දුටු දෙයක් නැත්තම් දුටු කෙනෙකුත් නැහැ. ඒ කියන්නේ පොත තිබ්බොත් මමත් ඉන්නවා. හැබැයි මේ පොත නැති වෙලා නෙමෙයි. අපේ අර අර අපි දේශනයක් දැම්ම නේද? චිත්‍රයක අඳිනවා කියලා පුටුවක්. හැබැයි චිත්‍රේ පුටුවක් නැහැ කියන්න බෑ තියෙනවා. හැබැයි ඇත්තටම චිත්‍රේ පුටුවක් කියලා දෙයක් නැහැ. ඒකේ ලොකු තේරුමක් තියෙනවා. ඒක ගැඹුර පේනවද? සාමාන්‍ය වෙන විදිහටම අපිට පේනවා. අන්ධ වෙලා නැහැ. සාමාන්‍ය වෙන විදිහටම ඇහෙනවා. බීරි වෙලා නැහැ. හැබැයි අපිට මේ දේක වටිනාකමක් නැත්තම් ඒ දෙයක් දැක්කට ඒක චිත්‍රයක් වගේ. පොතේ තියෙන චිත්‍රයේ තියෙන පින්තූරයනේ. පින්තූරයක වටිනාකමක් නැහැනේ. අපි පින්තූරයක අඳිනවා රත්තරන් මාලයක්. ඇත්තටම එතන රත්තරන් මාලයක් නැහැ කියන්න බෑනේ. තේම තියෙනවා ඒ වුණාට වටිනාකමක් නැහැ. නෑ. එහෙනම් අපි ඇත්තට දකින දේ શબ્දයයි වර්ණයයි නේද ඔය වචනයක් නේද? මේසේ පුටුව ඇඳන් ඔක්කොම වචනයක් නේද? ඒකට අපි දීලා තියෙන වටිනාකම අනුව නේද රාගදේශ තියෙන්නේ. හැදෙන්නේ. හැබැයි වටිනාකම නේද මේ ඇත්ත දකිනකොට නැති වෙන්නේ. නැති වෙන්නේ. එහෙනම් අපිට අර චිත්‍රය දැක්කා වගේ එළිය ඔක්කොම පේනවා නේද? අන්න දර්ශනයටපත් වෙනවා කියන්නේ අන්න අන්න ඒකයි. ඒකයි බුද්ධ දර්ශනයේ. ඒකයි දිට්ඨික අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන්නේ. අන්න එයයි ඒ කියන්නේ සෝතාපන්න. ඔක දකින්න කෙනා සෝතාපන්න. නැවත සුගතියකට වැටෙන්නේ නැහැ. දෙයක් නැති බව දකිනවා කියප එක ටිකක් ගැඹුරුයි. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් දැන් දන්නවා මේ සෝතාපන්නයි කියන්නේ ආනන්දේ අතේ තියෙන ගල් කැටේද ලොකු හිමාලයේ පර්වතයේද ලොකු ස්වාමීනි හිමාලයේ පර්වතය කොයිතරම් විශාලද අතේ තියෙන ගල් කැටේ කොයිතරම් පොඩිද අන්න ඒ වගේ ආනන්දේ හිමාලයේ පර්වතයේ වගේ සසර උපදින තිබුණු අර හේතු නැති වෙන ආනන්දේ මේ යමෙක් මේ දර්ශනය දැක්කොත් කිව්වේ සෝතාපන්න ආර්යයන් වහන්සේ කියන්නේ හිමාලයේ පර්වතය වගේ කෙලස් නැහැ මේ අතේ තියෙන ගල් කැටේ වගේ බොහොම ටිකයි විතර කොහොමත් සුගති පරායන ඒකාන්තයෙන්ම මේ දුගතියකට වැටෙන්න හේතු නැහැ. අසිරිසි මහා දාණය දුන්නත් මල්ලිකා දේවිය බාහිර ඇත්ත කරගෙන දෙන්නේ. බාහිර දෙයක් තියෙන හින්දානේ දාන දෙන්නේ. අන්න දුගතියට වැටෙනවා. දුගතියටයි වැටෙන්නේ. 84000ක් වේර විහාර හැදුවත් අශෝක අධිරාජ්‍ය දුගතියටයි වැටෙන්නේ. ඒකට හේතුව බාහිර තියෙන හින්දානේ ඒවා කරන්නේ. එහෙනම් එයා සෝතාපන්න නැහැ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කියන්නේ දුගතියට වැටෙනවා. මල්ලිකා දේවිය අසිදිසි මහා දාණය දුන්නත් බාහිර දෙයක් තියෙන හින්දානේ දාණය දෙන්නේ. එහෙනම් යන්නේ දුගතියටයි, මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් අවුරුදු 7 විසාකා සෝතාපන්නයි. දුගතියට වැටෙන්නේ නැහැ. ඇයි ඒ? බාහිර ඇත්තක් නෙමෙයි කියලා දන්නේ. දැන් ඔබතුමිය කවුරු වෙන්නද කැමති? දාන ගොඩාක් දීලා මල්ලිකා දේවිය වගේද නැත්නම් මේ සත්‍ය අවබෝධ කරගෙන විසාකාවගේ සසර දුක සසර දුක් ගැන ස්වාමීන් පොඩි කාලේ නම් අමතක මේකක් තිබුණා ස්වාමීන් වහන්සේ හරි පුදුමයි නේද පුදුම පින්වන්ත භාග්‍යවන්ත බවක් දැනෙනවා ස්වාමීන් මේක අහන්න ලැබුණා කියන එකට පුදුමයි කියන්නේ හිතා ගන්න බෑ මෙච්චර කාලයක් මොනවද අපි කරේ කියලා හිතන මේ දුන් අල්ලා අල්ලා මන්තර කිය කිය අර කෝවිල වගේ නේ මේ මේ ධර්මෙ කවුද දේශනා කරන්නේ ධර්මයේ කියලා කියන්නේ එහෙමයි ගමනේ ગાත කියනකොට වුණත් කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ පොඩි කාලේ <laughs> ඒක මහ වදයක් මොකක්ද ඊට පස්සේ අර හඳුන් කූරු වැටිලා එතන ජරා වෙලා ගියාම එතන හිත තීටත් වැඩි වදයක් අර මේ මොකක්ද කරලා අනිකරම මිත්‍යා දෘෂ්ටියක් තියෙන බුද්ධ ආගමේ කියන්නේ එහෙම. අනිකරම මිත්‍යා දෘෂ්ටියක්. අමාරුවෙන් කරපු දෙයක් වගේ තමයි දැනුනේ. ඒක නිකන් අම්මලගේ කීමට බලෙන් පන්දෙන. ඒක නිසා තමයි අපි YouTube එකට දැම්මේ. අතරම අපිට කොරෝනා දැනකොට අපිට දැනුණා මේක මේක කාටවත් මේ අවබෝධ නැති බව අපිට දැනගෙන අපිට තේරුණා. අපිට වැටුණා මේක බොහොම දුර්ලභයි මේ අවබෝධ කරගත්ත දහම. මේක මේ හුස්ම බිඳුව ගියා එතන ඉවරයි කියලා අපි අපි මේ හුස්ම බිඳුවට සිත ගන්නකොට අපිට මේ තේරම දැනිලා ඉවරයි. මේක කතාවක් නෑ එතන ඉවරයි. නමුත් අපිට සංඥාවක් සකස් වුණා. මේ හුස්ම නැවතත් වැටුනොත් මේක වමාරලා දාලමයි යන්න ඕනි කියලා. ඒ කියන්නේ අපිට තේරෙනවා මේක මේක සද්ද නැතුව ඉඳීමෙන් ඇති ඵලය මොකද්ද කියලා. මෙච්චර කාලයක් අපි මේක කිව්වේ නෑ අපිට ආબોධ අපිට ආબોධයටපත් වෙලා අපි යම්ශී නිහඬවයි හිටියේ. කිසි කෙනෙකුට අපි මේ කියන්න ගිය නෑ. ඒකට මුලින් කියන්න බැලුවා ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා කී අපි බැලුවා මුණ ගැහලා ඒ අයට මේක තේරෙන්නේ නැහැ. කිව්වට වැටහෙන්නේ නැහැ. ඒ අය ඉන්නවා පොත් වලට අබ්බැහි වෙලා. තේරෙන්නේ නැහැ. ඉතින් මේක තේරුම් ගන්න හරි අමාරුයි කියලා තේරෙනවා. පස්සේ අපි දෙනවා සාමාන්‍ය මිනිස්සේ කොහොම තේරුම් ගන්නද මේ මාර්ගයට බහැලා තියෙන අයවත් මේක තේරුම් ගන්න නැතිකොට කියලා අපි කිසි කෙනෙකුට වෙයිස්පස්සේ කියන්න උත්සාහ කරේ නැහැ. අපි නියඳ වෙයිටි. හැබැයි කොරෝනා හැදලා නැති වෙන යනකොට වෙන අපරාධයක් නේද මෙච්චර වටින දහම මිනිසුන්ට අවුරුදු 100ක් ගියා සමහරට මේ තැනට එන්න බැරි වෙන්නේ මේ සමතේ වඩලා ධ්‍යානවල හිටියයි කර කවුරුත් මේ පස්සක තවුස කරපු නිගණ්ඨ භාවනාවල නේද මේ සමාජයේ ගිලිලා මේගොල්ලෝ හරියට මහා පුදුමාකාර බුදු සමය වගේ නේ හරිය නිගණ්ඨ මහා අපරාධ ඒක දැනෙනවා ස්වාමීනි අනේ ඊට පස්සේ අපි ඊගා මොහොතේ බුදුම බැටලොත් මේ සේරම එලි කරනවා කියලා ඊට පස්සේ තමයි දිගට එලි කරන්න ගත්තේ. ඇත්තටම මම හිතන්නේ මේ අහන හැමෝගෙම භාග්‍යයට තමයි තාම හුස්ම වැටෙන්නේ. කොයි මොහොතේ හරි මේ පංචස්කන්ධය නම් කුඩු වෙලා යයි. හැබැයි මේ එලි කරන දේ නම් මුළු සමාජයටම විශාල යහපතක් වේවි. එහෙමයි ස්වාමීනි. මම හරි මේක පොඩ්ඩක් හරි මේ කෝච්චියට පැනලා අර ගුරුවරියක් සියදිනසා කරන අපිට තරුණ දරුවා ඒ කියන්නේ ඒක ඒ ගෑනු ළමයා එහෙම සියදිනසා කරන අපිට කියන්නේ විතර මේ ධර්මයේ චුට්ටක් ලැබුණා නම් එයා කෙනෙක් දෙයක් නැති බව දැනුණා නම් මොනවට සියදිනසා ගන්න මේ සිතනේ සියල්ලම කියලා නේද? සිත මායාවක් කියලා දැක්කනම් මේක හැදෙන හැටි දැක්කනම් කාට මොකටද මොකටද එවැනි කටයුත්තකට යයිද? සිද්ධ වෙයිද එවැනි එවැනි දේවල් සිද්ධ වෙයිද? එහෙනම් මේ බෞද්ධ සමාජයේ කොයිතරම් ව්‍යසනයකට වැටිලාද ඉන්නේ? මේ අයට මේ දෙයියෝ ලෝකෙම ඇව්වයි කියන ওই බොරු ගොඩකට පනින්න බෑනේ. මේ අය දන්නවනේ ඒක බොරුවක් කියලා. මේ අය දන්නවනේ මේ ලෝකේ තියෙන ලොකුම බොරුව ඒක කියලා. එතකොට මෙයා දන්නවා මේ නිවන් මාර්ගක් තියෙන කියලා. එතකොට මේ නිවන් මාර්ග මේ ඇයට දැන් විවර වෙලා නැති නිසා අසරණ වෙලා. දැන් මේ බෞද්ධ මේ බෞද්ධ සමාජයේ මේ මේ මේ අවඩ සේරම නවතින්නේ මේ තමන්ගේම සිත කියලා දැක්කොත් විතරයි. හොරකම් කරන්නවත් දෙයක් හම් වෙන්නේ නැහැ මේ තමන්ගේම සිත බව එයාට පේන්න ගන්නවා. එතකොට බනින්න, බිරිසියා කරන්න, වෛර කරන්න බාහිරින් කවුරුත් හම් වෙන්නේ තමන්ගේම සිත බව දකිනවා. මෙච්චර වටිනා මාණික්ක රත්නයක් මේ ලෝකෙටම මේට වැඩිය මාණික්යක් නැහැ. මුළු ලෝකෙටම වටිනාම මේ මාණික රත්නේ තියෙන්නේ මේ මුතු ඇටේ. ඉන්දියන් සාගරයේ මුතු ඇටේ අද කෝ වලලන්නද හදන්නේ නේද? අපරාධයක් නේද මේ? අපරාධය. මේ ධර්මයේ ස්වතු වෙන්න ඕනේ. මේ ධර්මයේ ස්වතු වුණොත් විතරයි මේ මේ මේ ලංකා දීපේ මේ දිවයින ධර්මයෙන් පිබිදිලා ඇත්තටම මේ ව්‍යසන හැම එකකින්ම මිදෙන්නේ. එතකම් මේ රට විනාශනයක නවත්තන්නත් බෑ. මේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මික පිරිහීමයි මේකට හේතුව. හැම අවඩක්ම මේ මිනිස්සුන්ගේ අතින් සිද්ධ වෙනවා. ඒකට හේතුව ධර්මයේ අහිමි වීම. සත්‍ය ධර්මයේ ගිලිහියා. ඒක අනේ ඊටම භයානක තත්ත්වය තමයි මේ මෑත යුගයකට අපිට දකින්න ලැබෙන්නේ. බිලියන ගණන් තිබ්බත් මිනිසුන්ට ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව සිත සංසිඳෙන්නේ නැහැ. සිත කියන්නේ මායාවක්. ඒ අයට තේරෙන්නේ නැහැ. හරි අපරාධයක්. මේ සිතට පොඩි දෙයක් තිබ්බත් ඇති. සතුට නම් ඒක එච්චරයි. පුදුම කතාවක් මේක. නේද? අපි සම්බෝලයේ බතුයි කෑවත් ඒක ඒක අපිට සමාලට ආසාව වෙන්නේ අපි කන්නේ නේ. අපි ආසයි නේද අපි සමාලට දැන් අපි හිතාගෙන මේ ෆ්‍රයිඩ් රයිස් කියලා. බඩ දන්නවද? දිව දන්නවද? අපි හිතන සිතුවිල්ලන්නේ කන්නේ. ෆ්‍රයිඩ් රයිස් කනවා කියලා හිතන. ඕකේ ඇති දෙයක් තියෙනවා අර තෙල් ටිකක් දාන. අර මොනවද? මොන චයිනීස් ඔයිල් කියලා ඔයිල් එකක් දාන. දාලා එකට කැරට් ටිකක් කපලා දාලා නේ බෝසි <laughs> බෝසි ටිකුත් කපලා දාලා බත් ටිකක් දාලා තීනි ටිකුත් දාලා කවලම් කරලා නුන් ටිකුත් දාලා කපා මේකේ මොකද්ද තියෙන්නේ <laughs> ඒක සැපක් කියලා හිතනවා මේ ඒව <laughs> තමයි සැප ඒව තමයි දස්ස නේ මේක තියෙන්නේ ප්‍රොපගන්ඩා එක මාකටින් එක මේ සිතුවිල්ලක් වලදනවා මේ සිතුවිල්ල වලදනවා ෆයිඩ් රයිස් වලදනවා ෆයිඩ් රයිස් කියන සිතුවිල්ල කනවා මහා පිස්සුවක් සමහරලාට කොත්තු කියන්නේ ඉතුරු වෙච්ච ඊට කලින් දවසේ ඉතුරු වෙච්ච එළවලු ටිකයි අර රොටි ටිකයි කපලා දාලා හදන එකක් තමයි මුලින් කොත්තු හදලා තියෙන්නේ එහෙම. දැන් <laughs> පරද. දැන් මේවා කන්නේ සාමාන්‍ය කන්න නැති අය. දැන් කොත්තු කන්නේ සල්ලි දීලා අරගෙන. බුදුමයි. බුදුමයි. ඇත්තටම බුදුමයි. දැන් අපි අපේ හැම පැත්තෙම මේ ධර්මයේ පේනවා. හැම පැත්තෙම සමහර මිනිස්සු ඇඳුම් නැතුව සමහර වෙලාවට ඉරිච්ච කලිතන් එහෙම ඇඳන් යන්නේද කියලා හිතන. නමුත් දැන් ඉන්නේ කපාගෙන හොඳ කලිතන් කපාගෙන ඉරිච්ච හිඟන්න විදියට යනවා. අර මේවද ප්‍රශ්න කියලා හිතන. මේ සිතුවිලි ඔක්කොම බලනකොට. සිතුවිලි නෙවෙයිද? මේවා පැෂන්ද? නැත්නම් මොකද්ද මේ? විකාරයක් වගේ හිතේ හරියට මේව හිතුවොත්. සමහර මිනිස්සුන්ට ඇඳුම් නැති හින්දා ගියා කියලා හිතන්න පුළුවන් වැඩි වැඩි සමයට ගියාම අර කොළ ඇතුන් ඇඳගෙන ගියේවා. දැන් ඉන්න අය බාගෙට නිරුවතින් යන්නේ ඇඳුම් නැතුවද මේවා අපිට දැනෙනවා හිතෙනවා මේ මිනිස්සු මානසික මේ මේ කවුරුත් සාමාන්‍ය දියුණුවකුත් නැහැ වගේ කියන්නේ බලන්න ගෝත්‍රික සමාජයේ අර සත්තුන්ව පුච්චගෙන කෑවා අද 5 star hotel වල බාබිකියු කියලා එළිය පුච්චගෙන මස් කනවා මේ මිනිස්සු දියුණු වෙන්නේ මේ කවදාවත් දිව දියුණු කරන්න බෑ මේ දිවට කුණුරා තමයි දැනෙන්නේ ඒකයි ලුණු දාලා අපි වෑංජන් හදන්නේ ඒ ලුණු රහ තමයි කුණු රහ. ඉතින් මේ තාමත් මේ මිනිස්සු දිනු වෙලා නැහැ. මොකාම ගෝත්‍රිකයාගේ දිවමයි තියෙන්නේ. ගෝත්‍රික දිව අදත් ඒකමයි. ඒක නෙමෙයි සමාජයේ හැම පැත්තෙම අපිට ඒක පේන්න තියෙනවා. මේ හැම දෙයක්ම අතරම බැලුවොත් මානසික විකාරයක්, මනෝ විකාරයක්. අපිට තියෙන මේ එළියේ තියෙන දේවල් හදන්න මොකුත් නෙමෙයි. තමන්ගේම සිත හදාගන්නයි. තමන්ගේම සිතේ සත්‍ය දකින්නයි තියෙන්නේ නේද? එහෙමයි බොහොම පිං ස්වාමීන් වහන්සේ අවසරයි. හොඳයි මට දරුවව ගන්න යන්න තියෙනවා ඉස්කෝලේට හොඳයි හරි පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ